මේ හැම තැනම අපි දකින්න ඕන දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍යය දැක්කොත් තමයි සමුදය සත්‍යය දකින්න පුළුවන්. සමුදය සත්‍යය දැක්කොත් තමයි නිරෝධ සත්‍යය දකින්න පුළුවන්. නිරෝධ සත්‍යය දැක්කොත් තමයි මාර්ග සත්‍යය දකින්න පුළුවන්. එහෙමනම් ප්‍රධාන වෙන්නේ මොකද්ද දුක්ඛ සත්‍යය? බුදු පියාණන් වහන්සේ දුක්ඛ සත්‍යය දේශනා කරගෙන කරගෙන කරගෙන යනවා කොහොමද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්න ලබති සම්පි දුක්ඛං දැන් ඉතින් උන්වහන්සේ දේශනා කරගෙන කරගෙන යනවා. ඉපදීම දුකයි, ජරාව දුකයි, මරණය දුකයි, ප්‍රිය දේවල් වලින් වෙන් වෙන එක දුකයි, අප්‍රිය දේවල් මුණ ගැහෙන එක දුකයි, දුකයි දුකයි දුකයි කියලා ඉවරයක් නෑ නේද දැන් ඉතින්. අන්තිමට මොකද දන්නවද කලේ? සංකීර්තේන පංච පාදානස්කන්ධා දුක්ඛා කියලා ගැහුව අඬලයින් එකක් ඇතිවෙන්න. කොටින්ම කියනවා නම් පංච උපාදානස්කන්ධේම දුකක් කියනවා. තේරුණේ? එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා ඊළඟට අපි හොයාගෙන යන්න ඕනේ. දැන් මම මේට ඉස්සල්ලා දේශනාවක් කළා. ඒ දේශනාව තුළිනුත් පංච උපාදානස්කන්ධය සකස් වෙන ආකාරය පෙන්වුවා. දැන් අද පෙන්වන්න හදන්නේ මේ පංච උපාදානස්කන්ධය භවයට යන්නේ කොහොමද? ඒ භවයට යාම නිරුද්ධ කරන්නේ කොහොමද? මෙන්න මේ ටිකයි මේ දේශනාවෙන් සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතෙන්දී අපි නැවත වතාවක් මේ සිත පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. සිතක් කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් කියලා මම ගීසරේ දේශනාවේදී මීට ඉස්සෙල්ලා දේශනාවේදී පැහැදිලි කරලා දුන්න මතක ඇති. එතකොට මේ සිත සකස් වෙන්නේ කොහොමද කියන එක ඊටා කෙටියෙන් මම මේ දේශනාවෙදිත් කරනවා. සිත කියලා කියන්නේ මොකද්ද? ලෝකේහි ක්‍රියාකාරීත්වය සිතයි. ඒ සඳහා මහෝපකාරී වෙනවා මන විඥානය. විඥානය කියන්නේ සිත හට ගැනීමේ ශක්තිය. චිත්ත ශක්තිය කියලා කිව්වට කමක් නැහැ. විඥානය මන කියන එක උපකාර වෙනවා මේ විඥාණයට පවතින්න. මරණාසන්න අවස්ථාවේදී ඇසකන දිවනාසය කය මේ පැත්තකට දාලා ඉන්න කෙනෙකුට පුච්ච ගන්න හරි වලල ගන්න හරි විඥානයේ මනස් සමග හිත වෙලා යනවා. මන දාලා යන්නේ. පුදුම සම්බන්ධයක් තියෙන්නේ. ඇයි? විඥාණයට නාම රූප වලින් තොරව පවතින්න බෑ. මන කියන්නේ රූපයක්. ඒ මන කියන රූපයට තමයි ධම්ම රූප එකතු වෙන්නේ. තේරුණානේ? දැන් ඔය චුටි සිත කියලා කියන්නේ මෙතනින් ඉවත් වෙන සිත නෑ. ඔය චුටි සිත තුළ මන තියෙනවා. මනෝකාය කියලා කියන්නේ මනෝකාය පොටෝහිතන් අරන් තියෙනවා. ඒ මනට ධම්ම රූප අදිනවා. එතකොට මොකද වෙන්නේ? දෙකක් එකතු වෙනවා. මනෝ විඥානය හට ගන්නවා. නාම ධර්ම පහක් හට ගන්නවා. ආන් ඒ නාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වය තමයි විඥාන නාම රූප. හිත කියන්නේ ඒකයි. එතකොට මේ සිතට පවතිනද මන අවශ්‍යයි. ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ නැහැ මන නැතුව නේද? එතකොට මේ විඥාණය මන පුදුම සම්බන්ධකමක් තියෙනවා. මේක ඉතින් ඇතිවීමෙන් නැතිවීමෙන් ඇතිවීමෙන් නැතිවීමෙන් පවතිනවා මිසක් අමතුයෙන් මේ යනවා කියන කතාවවත් ඒක අවශ්‍ය නැහැ භවය සැරිසරනවා. තේරුණා නේද? එතකොට මේ සිත තුළ කාම සංඥානම් තියෙන්නේ ඒ චුතිසිත කාම ලෝකෙහි ගැටෙනවා කොතනහරි. කාම ලෝකේ තැනක් අල්ලගන්න. ඒ චුතිසිත තුළ කාම සංඥා ඉවත් කරලා තිබුණොත් රූප සංඥාවක් තියෙන්නේ රූප ලෝකේ අල්ලනවා කියලා. කාම සංඥා රූප සංඥා දෙකම ඉවත් කරලා තිබුණොත් අරූප ලෝකේ අල්ල ගන්නවා කියලා. කාම සංඥා රූප සංඥා අරූප සංඥා සියලුම සංඥා නිරුද්ධ කරලා තිබුණොත් අල්ලන්න දෙයක් නැහැ. භවය නිරුද්ධ වෙනවා. තේරුණා නේද? එතකොට මේ සිත තුළ කාම රූප අරූප කියන මේ භවයන්ට අයත් සංඥා තිබුණොත් පරයන් තුල අල්ලා ගන්නවා වැටෙනවා ගිහිල්ලා. උපපත්ති කියන්නේ ඔන්න ඕකයි. සමීපයේ වැටෙනවා. පුනර් උපපත්ති නැවත සමීපයේ වැටෙනවා. තේරුණා නේද? එතකොට කාම භවය තුල කොතන හරි වැටෙනවා. කාම භවය තුල අතරක් නැහැ. කාම කාම සංඥා තියෙනවා නම් කාම භවය තුළ කොහේ හරි ගිහිල්ලා වැටෙනවා. අතරක් නෑ කාම භවය තමයි වැටෙන්නේ කියලා. එතකොට සංඥා සියල්ලක්ම නිරුද්ධ කරලා තිබුණොත් කිසිම භවයක් අල්ලන්න බෑ. අන්න එතනින් භවය නිරුද්ධ වෙනවා. එතකොට මේ සිත හට ගැනීම පිළිබඳව ආයතරයක් පොඩ්ඩක් අපි සාකච්ඡා කරමු. දැන් ඊයේත් අපි කතා කළා ආධ්‍යාත්මික රූපයි බාහිර රූපයි සම්බන්ධීකරණය වෙනවා කොහොමද ආධ්‍යාත්මික රූපවල තියෙන උපවාස ස්වභාවයෙන් බාහිර රූප ඡායාව ශබ්ද තරංග ඇදී පවතිනවා මේක මේ රූප නෙමෙයි ඇදී පවතින්නේ තරංග ඈ සුකුම රූප කියලා කියන්නේ ඒවා තමයි. දැන් අලියෙක් අපේ ඇහැට අදින්නේ නැහැ අලියෙක් ඇද්දොත් නිතරයි නේද? නමුත් අලි 100ක් වුණත් අදින්න පුළුවන් නේද? ඒක තමයි. ඉතින් ඔන්න උතන දෙකක් එකතු වෙනවා සම්බන්ධීකරණේ ඇති වෙනවා සම්බන්ධීකරණේ ඇති වෙනකොටම ආධ්‍යාත්මික රූප උපකරණයක් කොටගෙන බාහිර රූප පිළිබඳව විඥාණය හට ගන්නවා. පැහැදිලි නේද? මේ ඊයේ දේශනාවෙත් මේකමයි මම කිව්වේ මොකද මේ සිතක් හට ගැනීම කියන එක ටිකක් ගැඹුරු ගැඹුරු කියලා කියන්නේ අවබෝධ කරගන්න බෑ කියන එක නෙමෙයි. එතුම් පාරක් කියන්න ඕනේ. භාවිතා බහුලී කතා වෙන්න ඕනේ. ඒතර විඥානේ හටගන්නේ කොහොමද? තනියමද? නැහැ. නාම ධර්ම පහක් සමග. මොනවද ඒ නාම ධර්ම ටික? පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර. පස්ස කියලා කියන්නේ ස්පර්ශ වීම ස්පර්ශ වීම මොනවද ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි මානසිකාරය කියන්නේ යොමු කරවීම මොනවටද යොමු කරවන්නේ වේදනා සංඥා චේතනා කියන නාම වලට වේදනා කියන්නේ කැමැති අකමැති බව ප්‍රකාශ වීම එතන වින්දනයක් නැහැ ඇලීමක් ගැටීමක් නැහැ කැමැත්ත අකමැත්ත විතරයි තියෙන වේදනාව තුළ. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. මොකක්ද හඳුනාගන්නේ? ස්පර්ශ වෙලා තියෙන බාහිර රූපය. චේතනා කියන්නේ ක්‍රියාත්මක වීම. මොනවාද ක්‍රියාත්මක වෙන්නේ? මේ ආයතන ආධ්‍යාත්මික රූප හයෙන් එකක්. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? හඳුනා ගැනීමට අනුව හඳුනාගත්තේ සද්ද රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ කන. ආන් එතකොට අපි කියනවා අහනවා කියලා. එතකොට මේ අහනවා කියන ක්‍රියාව දකින්න හම්බ වෙන්නේ සිතක් සකස් වුණොත් පමණයි නේද? එහෙමනම් ක්‍රියාවක් කිව්වත් එකයි සිතක් කිව්වත් එකයි නේද? අහන ක්‍රියාව, අහන හිත, බලන ක්‍රියාව, බලන හිත තේරුණේ මෙන්න මේ සිත සකස් වීමෙහි මුල් අවස්ථාව මුල් අවස්ථාව කියන්නේ මේ සිතේ ව්‍යුහය සැකස්ම පිරිසිදුයි පිරිසිදුයි ආන් ඒ අවස්ථාව තමයි පංචස්කන්ධය කියලා කියන්නේ පංචස්කන්ධය ඒ තුල කෙලෙස් නැහැ කෙලෙස් නැහැ පබස්සර මිදම් භික්කවේ චිත්තං මහණෙනි සිත ප්‍රබාස්වරයි. පංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිත්තං. මෙන්න මේ ප්‍රබාස්වර හිත ආගන්තුකව පැමිණෙන්නා වූ කෙලෙස් වලින් අපවිත්‍ර වෙනවා. තේරුණා නේද? ආන්නේ අපවිත්‍ර වුණා වූ සිත තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. මොනවද ආගන්තුක කෙලෙස්? පළවෙනි ක්ලේශය තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ යථාර්ථය නොදැනීම. එතකොට මේ සිත කොච්චර පිරිසිදු වුණත් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. මේක මේ ධාතු හතරක සංකලණයෙන් සකස් වන රූපයන්ගේ සම්බන්ධීකරණයෙන් හටගත්ත ශක්තියක් නේද? අනිත්‍යයි. මෙන්න මේ සිත නිට්ටයයි කියලා දකිනකොට අර වේදනාවේ කැමැත්තට ඇලෙනවා අකමැත්තට ගැටෙනවා. ආන් එතකොට මොකද වෙන්නේ? තණ්හාවෙන් තෙතමනය වෙනවා. තණ්හාවෙන් තෙතමනය වුණා කියන්නේ කර්ම බවට පත් වුණා කියන එකයි. කර්ම කියලා කියන්නේ සංකාර. සංකාර කියන්නේ මොකද? භවයට යන්න සකස් වුණා කියන එකයි. භවයට යන්න ඇඳුම් දාගත්තා. මක් නිසාද? අවිද්‍යාව නිසා. පාලියෙන් කියන්න අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා සංඛාර වුණා සංඛාර කිව්වහම මෙතන මොනවද තියෙන්නේ පංච උපාදානස්කන්ධයම තියෙනවා මේ සංඛාර කියන තැන පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද ලෝකය ලෝකයට කියන නම එහෙනම් මේ ලෝකය හටගත්තේ මක්නිසාද අවිද්‍යාව නිසා ලෝකයේ කිව්වත් එකයි දුකයි කිව්වත් එකයි පංච උපාදානස්කන්ධයක් කිව්වත් එකයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ ලෝකය කියන්නේ මොකේද දුකට හිමස්මින් යේව ව්‍යාමමත්තේ කලේවරේ දුක්ඛංච පඤ්ඤපේමි මේ ප්‍රකාශනයම පොඩ්ඩක් වෙනස් කරලා බුදුහාරෝ දේශනා කරනවා ලෝකංච පඤ්ඤපේමි කියලා. ඒතර ලෝකය කිව්වත් එකයි දුක කිව්වත් එකයි නේද? පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි. දැන් බලමු මේ පංච උපාදානස්කන්ධයේ දුකක් බවට පත් වෙන්නේ කොහොමද කියලා. එතකොට මුල් සිත තුළ මුල් සිත කියන්නේ සිතේ ව්‍යුහය. ඒ තුළ තණ්හාව නැහැ. ඒ තුළ තියෙන්නේ මොකද්ද? කැමැත්ත අකමැත්ත පමණයි. කැමැත්ත අකමැත්ත කියන එක රහතන් වහන්සේලාටත් තියෙනවා. ඈ බුදුහාමුදුරන්ටත් තියෙනවා. බුදුහාමුදුරුවෝ සත්පුරුෂයන්ට කැමැති. අසත්පුරුෂයන්ට අකමැති. නමුත් බුදුහාමුදුරුවෝ සත්පුරුෂයන්ට ඇලෙනවද? අසත්පුරුෂයන්ට ගැටෙනවද? නැහැ. සාතන් වහන්සේලාත් ඒ වගේ. එතන තියෙන්නේ කැමැත්ත අකමැත්ත විතරයි. මෙන්න මේ කැමැත්ත අකමැත්ත නිට්ටයයි කියලා දකිනකොට කැමැත්තට ඇලෙනවා අකමැත්තට ගැටෙනවා. අන්න වේදනාපච්චය තණ්හා කියන්නේ අන්න ඒකයි. වේදනාව නිසා තණ්හාවට යනවා. තණ්හාව කියන්නේ වින්දනය. වේදනාව කියන්නේ වින්දනයක් නෙමෙයි. තේරුණා නේද? විඳවනවා කියලා කියන්නේ දුක් විඳවනවා, සැප විඳවනවා. ඒක තමයි තණ්හාව කියන්නේ. එතකොට මේ සිත නිට්ටයයි කියන වැරදි දැකීම තුළින් වේදනාවේ කැමැත්තට ඇලුනා, අකමැත්තට ගැටුනා, අන්න එතනින් තණ්හාවෙන් තෙතමනේ වුණා. තෙතමනේ වෙනවා සමගම උපාදානයට ගියා. අන්න දැන් පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙලා ඉවරයි. දැන් පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි අතර වෙනස පැහැදිලිද? පංචස්කන්ධය කියන්නේ පිරිසිදු හිත, ප්‍රබාස්වර හිත. පංච උපාදානස්කන්ධය කියන්නේ අපිරිසිදු හිත. මෙන්න මේ අපිරිසිදු හිත තමයි භවයට යන්නේ. තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භව. භවපච්චය ජාති. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා සම්බවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස සමුදයෝ හෝති. ඔන්න දුක්ඛස්කන්ධයට යන්නේ. ඒ මේ දුක්ඛස්කන්ධයට ගියේ මක් නිසාද? තණ්හාව නිසා නේද? තණ්හාව ඇතිවීමක් නිසාද? අවිද්‍යාව නිසා නේද? එහෙනම් මේ තණ්හාව නැති කළ හැකිද? නැති කළ හැකිද? පුළුවන් නේද? මොකද කරන්න ඕනේ? යථාර්ථය දකින්න ඕනේ. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත්ුනේ තණ්හාවෙන් තෙතමනේ වුණාට පස්සේ. ඊට පස්සේ තමයි මේක දුකට ගියේ. එහෙමනම් මේ හැම මොහොතකම අපි සිතක් ඇතුළේ ජීවත් වෙන්නේ. සිතකින් තොරව ජීවත් වෙන්න පුළුවන්ද? කයයි හිතයි දෙකේ එකතු වෙන ජීවිත පැවැත්ම කියන්නේ. එහෙනම් හැම මොහොතකම අපි ජීවත් වෙන්නේ හිතක් ඇතුළේ නේද? පංච උපාදානස්කන්ධයක් ඇතුළේ නේද? දුකක් ඇතුලේ නේද? තප්පරයක්වත් දුකින්තරෝ ජීවත් වෙලා තියනවද මෙච්චර කාලයක්? නෑ නේද? දැන් තවත් පැහැදිලි නේද? ලෝකය කියන්නේ දුකයි කියලා. මේ මේ දුක්ඛ සත්‍යයම තමයි පෙන්වන්න ඕනේ. සිතක් කිව්වත් එකයි දුකක් කිව්වත් එකයි. මේ දුක ඇති උනේ තණ්හාව නිසා නේද? අන්න දුක්ඛ සමුදය සත්‍ය. මේ දුක නිරුද්ධ කළ හැකිද? පුළුවන්. යන්න ඕනේ කොයි පාරේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඔන්න චතුරාර්ය සත්‍යය. ලෝකයේ දුකයි. මේක ඇත්තක්. මේ දුකට හේතුව තණ්හාව. ඒකත් ඇත්තක්. දුක නිරුද්ධ කළ හැකි. ඒකත් ඇත්තක්. යායතු මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒකත් ඇත්තක්. මෙන්න මේ ඇත්ත හතර තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. දැන් එතකොට මේ දේශනාව තුළින් ඔය කට්ටියට චතුරාර්ය සත්‍යය පැහැදිලි වුණා නේද? ආන් ඒක තමයි චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජාදෝ මනස්සං කියන්නේ ඕකයි. සති ප ဋ ාණේහි චිත්ත අනුපස්සනා. සිහිය පිහිටවා ගන්නවා කොහාටද? සිතට. අනුපස්සනා සිතට අනුව දකින්නවා. මොකක්ද දකින්නේ? චතුරාර්ය සත්‍ය දකින්නේ. තේරුණා නේද? ආන් ඒක තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය දැකීම. දැන් එතකොට අපි හැම මොහොතකම පංච උපාදානස්කන්ධයක් හෙවත් හිතක් ඇතුළේ ජීවත් වෙන්නේ. ඒ හිත ඇතුලේ තියෙන ඇලීමයි ගැටීමයි හෙවත් තණ්හාව නේද? නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව නේද? ගැටීම ඇති වෙනකොට දුකයි නේද? ඇලීම නැති වෙනකොට දුකයි නේද? එහෙනම් මේ හිත ඇති වුණත් දුකයි, නැති වුණත් දුකයි නේද? එහෙනම් හිතක් කියන්නේ මොකක්ද? සැපක්ද දුකක්ද? දුකක් නේද? අනිත්‍යයි දුකයි අනාත්මයි නේද? දුකක් නම් හොඳ දෙයක් වෙන්න පුළුවන්ද? බෑ නේද? එහෙමනම් මං දැන් අහනවා හිත ඕනද? එපාද? එපා. කය? කයත් එපාද? කයත් එපා හිතත් එපා කියලා ඇතුළතින් යෝජනාවක් ආවොත් ඒ පුද්ගලයාට වැඩි කල ලෝකයේ තුල ඉන්න බෑ. යන්න වෙනවා. තේරුණා නේද? ඔන්න ඔය විදිහට තමයි ලෝකයෙන් අයින් වෙලා යන්න තියෙන්නේ. කයයි හිතයි දෙකේ එකතුව ලෝකයයි. දැන් මං කය කියන්නේ මොකද්ද කියලා පෙන්නවා. හිත කියන්නේ මොකද්ද කියලා පෙන්නවා. හිත කියන්නේ දුකක් කියලා දැක්ක නේද? ඕන දෙපාද? එපා නේද? කය කියන්නේ මොකද්ද? අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි නේද? ඕන වේපාද, විපානේද? මෙන්න මේ දෙකම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. අන්න එතකොට ලෝකේ අතහැරලා දාලා යයි. මේ යන්න කියන්න ඕනේ කියන්නේ ඉස්සර යනවා. ආන් ඒ සඳහා තමයි මේ සතිපට්ඨාන භාවනාව. එහෙමනම් කයයි හිතයි දෙකේ යථාර්ථය දැන ගැනීම සඳහා තවදුරටත් මේ දේශනාව ශක්තිමත් වේවා කියන ආශිංසනයෙන් යුක්තව මාගේ දේශනාව સમાપ્ત කරනවා ඔබ සැමටම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංගරකවරණයි